بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين يا أيها المدثر قم فأنذر وربك فكبر وثيابك فطهر والرجز فاهجر ولا تمن تستكثر ولربك فاصبر فإذا نقر في الناقور فذلك يومئذ يوم عسير على الكافرين غير يسير ඇඳුමකට උඩින් තවත් ඇඳුමකින් පොරවා ගනිමින් සිටින්නානනි නැගිට අවවාද කරව. නුඹගේ පරමාධිපතියාවම නුඹ ශ්‍රේෂ්ඨමත් කරව. නුබේ වස්ත්‍රයෙන් පවිත්‍ර කරව. පාප ක්‍රියාවන් වලින් වැලකී සිටියව්. නුඹ අධික ලෙස කළ ඇති බවයයි සිතා කියා නොපාව්. නුඹගේ පරමාධිපතියා වෙනුවෙන්ම ඉවසිලිමත් වව්. එහෙයින් නලාවෙහි පිඹිනු ලැබුණු විට එහෙයින් එය එදින අසීරුදිනයක් වන්නේය. ප්‍රතික්ෂේපකයින්ට පහසුවක් නොවන්නේය. ذرني ومن خلقت وحيدا وجعلت له مالا ممدودا وبنين شهودا ومهدت له تمهيدا ثم يطمع أن أزيد كلا إنه كان لآياتنا عنيدا سأرهقه صعودا إنه فكر وقدر فقتل كيف قدر ثم قتل كيف قدر ثم نظر ثم عبس وبسر ثم أدبر واستكبر فقال إن هذا إلا سحر يؤثر إن هذا إلا قول البشر මා නිර්මාණය කළ තැනැත්තාද මාද හුද කලාවේ හරිව් ඔහුට මා ඉතා විස්තීර්ණ වූ සම්පත්හා සැමවිටම ඔහු සමග සිටින්නා වූ පිරිමිදරුවන්ද මා ඔහුට ලබාදුන්නෙමි ඔහුට මා ඕනෑතරම් සැපපහසුකම් ලබාදුන්නෙමි මෙපමණක් මා ඔහුට ලබාදුන් පසුවද මා ඔහුට තවත් විස්තීරණය කළ යුතුයයි ඔහු ආශා කරන්නේය එසේ නොවේ සැබවින්ම ඔහු අපගේ සාධකයන් පිළිබඳව දැඩි මුරණ්ඩු කාරයෙකු ලෙස සිටියේය මා ඔහුව දැඩි ශෝකයට හා දුෂ්කරතාවන්ට ලක්කරමි සැබවින්ම ඔහු සිතන්නට විය. තවද තමාගේ එම සිතුවිල්ල පරීක්ෂාකාරීව සැලසුම් කළේය. එහෙයින් ඔහු කුමන ආකාරයෙන් සිතුවිල්ල සැකසුම් කළේද ඒ වෙනුවෙන් ඔහු මරුමුවට පත්විය යුතුය. පසුවද ඔහු කුමන ආකාරයෙන් සිතුවිල්ල සැකසුම් කළේද ඒ වෙනුවෙන් ඔහු මරුමුවට පත්විය යුතුයි. පසුව ඔහු බැලුවේය පසුව ඔහුගේ මුහුණ රැලි ගැසින වර්ණය වෙනස් විය. පසුව ඔහු පිටුපා උඩඟු විය. එහෙයින් ඔහු මෙය වෙනත් කෙනෙකුගෙන් ලබාගත් හූනියම මිස වෙනත් එකක් නොවන බවද මෙය මිනිසාගේ කියමන මිස වෙනත් එකක් නොවන බවද කීවේය. سأصليه سقر وما أدراك ما سقر لا تبقي ولا تذر لواحة للبشر عليها تسعة عشر وما جعلنا أصحاب النار إلا ملائكة وما جعلنا أصحاب وما جعلنا عدتهم إلا فتنة للذين كفروا ليستيقن الذين أوتوا الكتاب ليستيقن الذين أوتوا الكتاب ويزداد الذين آمنوا ويزداد الذين آمنوا إيمانا ولا يرتاب الذين أوتوا الكتاب والمؤمنون ولا يرتاب الذين أوتوا الكتاب والمؤمنون وليقول الذين في قلوبهم مرض والكافرون مرض والكافرون ماذا أراد الله بهذا مثلا كذلك يضل الله من يشاء ويهدي من يشاء وما يعلم جنود ربك إلا هو وما هي إلا ذكرى للبشر إهين මා ඔහුව අනාගතයේ සකර්යන නිරයට ඇතුල් කරවන්නෙමි. සකර්යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය කිසිවෙකු ඉතිරි නොකරන්නේය. කිසිවෙකු අත නොහරින්නේය. එය චර්මය දැඩි ලෙස වෙනස් කරවන එනම් චර්මය කළු පැහැ ගන්වන ගතියකින් යුක්ත වන්නේය. එය මත එහි බාර මලක්වරු දහන් නව දෙනෙකු සිටිති. නිරේ භාරකරුවන් වශයෙන් මලක්වරුන් මිස වෙන කිසිවෙකු පත් නොකළෙමු. තවද ඔවුන්ගේ සංඛ්‍යාව ප්‍රතික්ෂේපකයින් වෙනුවෙන් එක් පිරික්සුමක් ලෙසමිස ඇති නොකළෙමු. යුදෙව්වන් හා කිතුනුවන් වන පුස්තක පිරිනමන ලද ජනයා අල්කුරාණය පිළිබඳව වූ තමන්ගේ විශ්වාසයෙහි ස්තීරවීම පිණිසද විශ්වාසය කළවුන්ගේ විශ්වාසය තවත් අධිකවීම පිණිසද පුස්තක පිරිනමන ලද ජනයා හා විශ්වාසවන්තයින් සැක නොසිතීමටද කවරෙකුගේ සිතෙහි අල්කුරාණය පිළිබඳ සැකය යන රෝග ඇත්තේද ඔවුන්ද ප්‍රතික්ෂේපකයින්ද මෙමගින් අල්له නිදසුනක් වශයෙන් දැක්වීමට සිතුවේ කුමක්ද යන වග පැවසීමටද මෙලෙස අපි කළෙමු. මෙලෙස අල්له තමන් අභිමත කරන අය නොමග යවන්නේය. තවද තමන් අභිමත කරන අයට මඟ පෙන්වන්නේය. නුඹගේ පරමාධිපතියානන්ගේ සේනා ඔහු හැර වෙන කිසිවෙකු දැන නොගනිති. ඒවා මිනිසුනට උපදේශයක් මිස වෙනකක් නොවේ. كلا والقمر والليل إذ أدبر والصبح إذا أسفر إنها لإحدى الكبر نذيرا للبشر لمن شاء أن يتقدم أو يتأخر كل نفس بما كسبت رهينة إلا أصحاب اليمين في جنات يتساءلون عن المجرمين ما سلككم في سقر قالوا لم نك من المصلين ولم نك نطعم المسكين وكنا نخوض مع الخائضين وكنا نكذب بيوم الدين حتى أتانا اليقين فما تنفعهم شفاعة الشافعين إيه إيه සඳ මත දිවුරමින් රාත්‍රිය පසුබසින කලෙහි එම රාත්‍රිය මත දිවුරමින් උදෑසන ආලෝකමත් වන කලෙහි එම උදෑසන මත දිවුරමින් සැබවින්ම එය එනම් පෙර සඳහන් සකර් යන නිරය අති විශාල ඒවායින් එකක් වන්නේය. එය මිනිසාට අවවාදයකි. නුබලාගෙන් කවරෙකු කැමත්තේද ඔහු ඉස්ලාමය පිළිගෙන ඉදිරියට යාහැක එසේ නොමැතිනම් එය ප්‍රතික්ෂේප කර පසුබෑ හැක සෑම ආත්මයක්ම Taman උපයාගත් දේවල් සඳහා ඇපයක් වන්නේය. එනමුත් දකුණු පස සගයින් හැර ඔවුහු ස්වර්ගයන්හි සිට අපරාධකරුවන්ගෙන් නිරයට නුබලාව තල්ලු කර දැමුවේ කුමක් දැයි විමසති. එයට ඔවුහු අප සලාතයේ නියලෙන්නන් අතුරින් නොසිටියමු. දුගියන්ට ආහාර සපයන්නන් වශයෙන්ද නොවූයෙමු. තවද අපි නබිතුමානන්ව හා අල්කුරවානය අධිකව විවේචනයට ලක්කර එහි ගිලී සිටි අය සමග ගිලී සිටියමු. තවද අපි විනිශ්චය දිනය අසත්‍යයයි තර්ක කරමින් සිටියමු. මරණය නම් නිශ්චිත විෂය අප වෙත පැමිණෙනතුරු මෙලෙසම අපි සිටියමුයි පවසති. එහෙයින් මැදිහත් වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට කිසිදු ප්‍රයෝජනයක් ප්‍රයෝජනවත් නොවන්නේය. فما لهم عن التذكرة معرضين كأنهم حمر مستنفرة فرت من قسورة بل يريد كل امرئ منهم أن يؤتى صحفا منشرة كلا بل لا يخافون الآخرة كلا إنه تذكرة فمن شاء ذكره وما يذكرون إلا أن يشاء الله هو أهل التقوى وأهل المغفرة مونة كمك سيد මොවුන් මෙම උපදේශය පිටුපාන්නන්වන්නෝය සිංහයාගෙන් බේරී ඉතා සීග්‍රයෙන් දුවන වල් බූරුවන් මෙන් ඔවුන් සිටින්නෝය ඔවුන් කොරආනයට ශ්‍රවණය නොකර එයින් ඈත්වී දුවමින් සිටියේ මෙලෙසය එනමුත් ඔවුන්ගෙන් සෑම පුද්ගලයෙක්ම තමන් හට දිගහරිනු ලැබූ වාර්තා පත්‍ර පිරිනැමිය යුතුයයි බලාපොරොත්තුවන් නෝය එසේ නොව ඔවුහු එලොව පිළිබඳව බිය නොවෙති එසේ නොව සැබවින්ම මෙය උපදේශයකි කවරෙකු කැමත්තේද ඔහු එයින් දැනමුතුකම් ලබාගන්නේය එනමුත් අල්له අභිමත කළේ නම් මිස ඔවුහු දැනමුතුකම් නොලබති මොවුන් නමදින පිළිමයන් නොව බියබැතිමත්වීමට සුදුස්සෙකු වන්නේ ඔහු එනම් අල්له පමණය තවද සමාවදීමට සුදුස්සෙකු වන්නේද ඔහුමය